අදහීම මේ සම්දෙනාතුන් ප්‍රයෝජන තියෙන විශේෂයෙන්ම භාවනාව සඳහා ප්‍රයෝජන තියෙන සරල දේශනාවක් පිටතින් බලාපොරොත්තු වෙනවා ඒ දේශනා සරණ සිතාම විහිල ප්‍රතිඵලය යන පිළිපදින දෙයක් ලබා ගන්න පුළුවන් මේ දේශ සමහර විට බොහෝ පාදක් භාවනා කළා සඳහස්වා ඥාන ලබා ගැනීමට නිහිතව සිටින්නට පුළුවන්. එසේ වන්නේ යම් යම් අදුපාඩු තියෙන නිසා ඒ අදුපාඩු සකසා ගැනීමට මේ දේශනාවේ වෙන උපකාර වෙනවා ඇති. ඒකට සමතරව යම් කිසි කෙනෙක් ශූන්‍යතාවයකට පිටපත් කරගෙන ඒ ශූන්‍යතාවේ ඉක්මවා යන්නට නැහැව සිටිනවා නම් එසේ සිටින්නේ යම් යම් අදුපාඩු තියෙන නිසා ඒ අදුපාඩු සකසා ගැනීමට මෙන්න දේශනාව දෙවිවම උපකාර වෙනවා. නිසා ඒක හොඳින් අහන්න සරල වුණාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ඉතාම විශිෂ්ටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේ සලමේ මේ සංඥා සූත්‍රයේ මෙන්න මේ ආකාරයෙන්. දතේ මා බික්ඛේ සංඥා භාවිතා බහුලීකතා අමතෝ ගදාය මහත්ඵලා හොන්ති මහා සංසා අමතෝ ගදාය අමත පරිවස්සානා කියන්නේ මේ සංඥා 10ක් තියෙනවා මහණෙනි මේ සංඥා 10 භාවිතා බහුලීකතා භාවිතා කිරීම තුළින් භාවිත නැවත නැවත බහුලීකරණය කිරීම තුළින් මහත්ඵලවන්තී මහානිසංසා මහත්ඵල භාවයක් ලබන්න පුළුවන් මහානිසංස භාවයක් ලබන්න පුළුවන් අමතෝ ගදා අමතපරිවසාන නිවනට දැස ගන්නට පුළුවන් මේ විශේෂ ක්‍රියා කිරීම තුළින් නිවන කෙලවර කොට ඒ සංඥා 10 වැඩි වීම පවතින. ඒ කියන්නේ මන්නව අවබෝධ කරගන්නට පුළුවන් කියන එක. එතකොට මොනවද මේ 10 අසුද්ධ සංඥා, මරණ සංඥා, ආහාරයේ පටිච්චෝල සංඥා, සබ්බලෝකී අනිබිර සංඥා. එතන තියෙනවා දැන් අසුද්ධ සංඥා, මරණ සංඥා, ආහාරයේ පටිච්චෝල සංඥා, සබ්බලෝකී අනිබිර සංඥා කියලා හතරක්. එතකොට අනිත්‍ය අනිත්‍ය සංඥා අනිත්‍ය දුක්ඛ සංඥා දුක්ඛේ අනාත්ම සංඥා කියලා තව තුනක් හතරයි. තවත් වෙනස් තියෙනවා පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මේ විදිහට කඩ කඩා තියෙන ඈත මතක තබා ගන්න පහසු වෙන විදිහට. මේ සංඥා 10න් සංඥා හතක්ම වේමානන්ද සූත්‍රයේ දක්වා තිබෙනවා. නිසා මේ දස් සංඥා වේමානන්ද සූත්‍රයේ දක්වා තියෙන සංඥා හතකකින් ඇතුළත් තියෙන නිසා මේවා වැඩිම තුළින් ජීවිතයට අමතරව දින්දා ජීවිතයේදී සුදුසු ඕලාබාධ පවා සෝකර ගන්නට පුළුවන් ශක්තිය ලාභය ලැබෙනාට කියන එකයි මගේ ඉංග්‍රීසි. එතකොට පළමුවෙන්ම දක්වා තිබෙන්නේ අසුභ සංඥාව. තමන්ගේ ශරීරය පිළිබඳව හෝ නැත්නම් තමා ඇසුරු කරන වෙන බාහිර කෙනෙකුගේ ශරීරයම් පිළිබඳව යම් කිසි රාගයක් තියෙනවා නම් යම් කිසි බැඳීමක් තිබෙනවා නම් එවැනි කෙනෙකුට භාවනාවේ සමහර විට ප්‍රතිඵල ගන්නට අපහසු වන්නට පුළුවන්. භාවනාවෙන් ඉතාලි ප්‍රතිඵල ගන්නට ගන්නට නැති ඵල ගන්නට පුළුවන්. එනිසා අසුබ භාවනාව කියන එක දෝෂ කුච්චයක් කරන අවස්ථාවේදී ප්‍රදේශ බව අපි කලින් කියලා තියෙනවා. මේක සුළුවේ සිතන්න දෙපා මේ ශරීරයේ රාගයේ තියෙන තෙක්න ශරීරයේ බැඳීම ඇදී තිබෙන තෙක් තමන්ගේ හෝ තමන් ඇසුරු කරන වෙන සවර කෙනෙකුගේ හරි ශරීර පිළිබඳ වෙනීම් බැඳීම තිබීම ඒ තිබෙන තෙක් භාවනාවේ සමහරට ප්‍රතිඵල ගන්නට නැහැකෝ අල්ලන්නට පුළුවන් ඒක නිසා අසුබ සංඥාව අනිවාර්යයෙන්ම දිනු කරගත යුතුයි අසුබ සංඥාව භාවනාව වශයෙන් වඩන ආකාරය නෙවෙයි අපි මේ කියන්නේ අසුබ සංඥාව දිනු කරගත යුතුයි කියන කරුණ නිසා භාවනා කරන්නට ප්‍රථමයෙන් තමන්ගේ ශරීරයේ තියෙන අසුබ කොටස් ගැන මනමින් සිහිපත් කරන්න ඕනේ මතුපිට සමෙන් මේ වැටී තිබුණා මේක ඇතුලේ තියෙන සෑම කොටසක්ම අපිරිසිදු පිළිකුල්ලෝ කොටස්. බුදුචානන් වහන්සේ දක්වලා තියෙන මේක මේ ශරීරය කියන්නේ මහා ගඩුවක් කියලා. ගඩුව කියන්නේ කුළුණී ඕජස්ව කියන ස්වාලයකට කියන වචනේ. ඒකට ගණ්ඩෝතකෝ වික්‍රේ මත කාලශේෂන් අදි වචන මාතා පිටික සම්භාසෝදන කුමාස පජස්ස අනිත්‍ය සාධන වේදන පරිමන්දන විස්සංස ධම්මස්ස කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මේ ශරීරයට කියන වෙනත් වචනයක් මහ නෙමෙයි ගඩුව කියන්නේ. මාතාපච්චික සම්භවස්ස මෞපිය දෙදෙනාගේ සම්භවයෙන් මේක ඇතුන් ඇදී හැදිලා තියෙන්නේ ඕර්ගන කුම්මාස පජාස බස්සලවලු ආදී නිසා මේක මේ හැදෙන්නේ නිර්මිත වන්නේ පරිච්ඡේදන වේදන පරිමන්තන විද්‍යාසන ධම්ාස්ස මේක ආකාර ඇදීම් පිරිමැදීම් ආදී කටයුතු වෙනවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා මේ ශරීරය. මේ ශරීරයේ කියන වචනයක් තමයි මහණෙනි මේ ගඩුව කියන්නේ. එතන තියෙනවා සත්‍ය නව මනමුඛානි නව අභේදන මුඛානි කියලා. මුඛවල් 10ක් 9ක් තිබෙනවා. නව දොරක් තිබෙනවා. සතෝ යංගුන්ති පබ්බරති අසුචින්තේ පබ්බරති දුක්ඛන්තේ දුක්ඛන්තේ පබ්බරති දේගුච්ඡන්තේ පබ්බරති යං කිංචි පසවති දුක්ඛන්තේ පසවති ආදී වශයෙන් දක්වලා තියෙනවා මේ ශරීරයෙන් යම් කිසි දෙයක් වැగిරෙනවා නම් නැත්නම් ගලනවා නම් ඒ වැగిරෙන්නේ ගලන්නේ ඔක්කොම දුබදහම දෙයක්මයි සීලකෝල් දෙයක්මයි දකින්නට අප්‍රිය වූ දෙයක්මයි කියන එකයි ඉතින් බුද්ධ ධර්ම මාසේ දක්වා තිබෙනවා එම නිසා මේ ශරීරයේ තුල තිබෙනා වූ විවිධ අපේක්ෂ කොටස් වැටෙන ආකාරය ගැන ටිකක් නුවණින් සිහිපත් කරලා බලන්නට ඕන. අසුචි කොහොමද වැగిරෙන්නේ කියලා නිකන් සිතින් බලන්න. මේ විදිහට අසුචි වැగిරෙනවා. මේ විදිහට මොස්සා වැగిරෙනවා. මේ විදිහට කුණු පෙළ එන සතු ආදී ගලනවා. මේ විදිහට ධාර්මිය ආදී ගලනවා. විශේෂයෙන් මේවා තියෙන දුකල ස්වરૂපය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ අනුමෝදේ අවධානය යොමු කරනකොට මේ විශේෂ උදර පොර වැනි කොටස් වල තියෙන ඒ පරම දුර්ගන්ධෝ වමනය අසුචි මේ වගේම මෝස්ත්‍රා ඒ වගේම තියෙන පිට සෙන්න බඩ වැල් ආදී දේවල් ගැන අවධානය යොමු කරලා මේක ඒකාන්ත වශයෙන් තේකුල් දෙයක් කියන අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධය ඇති වෙනකොට මේ කය කෙරේ තියෙන රාගය, දෝෂයට අඩු කරගන්නත් පුළුවන්. තමන්ගේ කයේ තියෙන පිළිකුල් භාවයක් දකින්න තෝරන ඒ වගේම බාහිර අයගේ සත්‍යයන්ගේ ශරීර තුළ තියෙන තේකුල් භාවයක් දකින්නට ඕන. එම නිසා ඒ ආකාරයෙන් පිළිකුල් භාවනාව වඩනට තමන්ගේ ශරීරය සහ පරිබාහිරයේ ශරීර පිළිබඳ තියෙන රාගය තුනී කර ගැනීම දෙයෙන් උපකාර වෙනවා නිවන්සෝ අධ්‍යක්ීම සඳහා. ඒ නිසා මේක සුදුවෙන් සිතන්නේ නැතුව තමන්ටම පැහැදිලිව මේ ශරීරයේ කෙරෙහි පිළිකුලක් ඇති වෙලා තියෙනවද කියන එක ගැන විමසීමක් කරලා බලලා ඒ විමසීමක් කරන විට තමාගේ ශරීරය හෝ අන් අයගේ ශරීරයේ පිළිකුලක් තාම ඇති නැතිනම් විශේෂයෙන්ම මේ පිළිකුල් භාවනාව වැඩි යුතුමයි. ඒව අඩුපාඩු තියෙනකොට භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බැහැ. නැත්නම් මේ කරුණ බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දේශනා කරන්නේ. ඊළඟ එක තමයි මරණ සංඥා. මේකත් ඉතාම සුළු දෙයක් කියලා මේ හිතෙන්නට පුළුවන්. පූර්වපොත්ති කරන විට මරණානුස්සති භාවනාවක් වඩනවා. මේ කියන්නේ දෙයක් මරණය නියත දෙයක්. අද කාලේ නම් නිවසින් එළියට ගන්න නෑ එළියට ආවට පස්සේ ආපස්සු ගෙදරට යන්නට පුළුවන් වේද කියලා හිතන්නටත් බැරි තරම් අවදානක් සහිත ඉඩයක් දැන් තිබෙන්නේ. කොයි වෙලාවෙ බෝම්බයක් පොඩක් උපුරයිද? කොයි වෙලාවෙ සමාජයේ ජීවිතයට හානියක් සිදු වේද කියලා කාටවත් කියන්නට බෑ. ඒ තරම් අවදානම් තත්ත්වයක් දැන් තියෙන ජීවිතය අනේක. මරණය ඒකාන්ත වශයෙන්ම නියත ධර්මයක්. කොයි වෙලාවෙ කොතනදී කොයි ආකාරයෙන් මරණයටපත් වෙයිද කියලා කාටවත් කියන්නට බෑ. අනිත් අතින් අපි දන්නේ අපි ගෙන අවශ්‍ය ශක්තිය තව කොච්චර තියෙනවද? තව ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරද කියන්නේ. කොයි මොහොතේ මේ අවශ්‍ය වෙයිද කියන දන්නේ නැහැ. ඊළඟට තමන්ගේ කර්ම ශක්තිය මේ ලෝකේ ඉපදුණු කර්ම ශක්තිය ජීවිතේ ගෙන යාම සඳහා බලපාන ප්‍රධාන කරුණක්. මේ කර්ම ශක්තිය ජීවිත ගමන්ම මරණයටපත් වෙන තමන්ගේ තමන්ගේ කර්ම ශක්තිය කොච්චර දැන් ගෙවිලා තියෙනවද තව ඉතිරිලා තියෙන්නේ කොච්චරද කියලා දන්නේ නැහැ. ඒක නිසා කොයි මොහොතේ මරණයට පත්වන්නට සිදුවේද කියන කරුණ සමන්ද කියන්නට බෑ. මැරෙනකොට මේ සියල්ලම අතහරින්න වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුගේ සිත තුළ සමාගයේ ශරීරය පිළිබඳව හෝ බාහිර ආයතනයේ ශරීර පිළිබඳව හෝ බාහිර සමාසතු දේවල් පිළිබඳව හෝ යම් කිසි ඇලීමක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් මේ ඇලීම බැඳීම භාවනාවෙන් දිනන ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි පරිපෝෂ ධර්මයක් වී තිබෙන්නට පුළුවන්. අපි එක එක දේවල් කෙරෙහි ඇලිලා බැඳිලා කටයුතු කරනවා භාවනා කරන විට විතරක් භාවනා ඒ සමන්ගේ හිත තුළ සංස්කාරයේ සමාධිය ආදී ධර්මයන් වදිනු නමුත් හිත තුළ නිරන්තරයෙන්ම මේ ඇලීම් බැඳීම් ආදී ධර්මයන් ක්‍රියාත්මක වෙනවා නම් එවැනි කෙනෙකුට සමහර විට භාවනාවේ ප්‍රතිඵල ගන්න එක ප්‍රමාද වන්නේ පුළුවන් නැත්නම් අපහසු වන්නට පුළුවන් ඒ නිසා සමන්ගේ හිත තුළ එවැනි ඇලීම් බැඳීම් අනුකර ගැනීම සඳහා මේ මනෝමය භාවනා අනිවාර්යයෙන්ම කළ විශේෂයි. මේ ජීවිතය කියන එක ඊටාම අස්තිර ධර්මයක් ඔය වෙලාවේ මරණයට පස්සේ කියන්නට බෑ. මේ ජීවිතය හදිහට මේ කුරුල්ලකගේ දෙස්තරයක් වගේ වැටිච්ච ගමන් කොතන වැටුණත් කුඩේලා යන සත්‍යයක් තියෙනවා. සමහරට අප ගන්න උෂ්ණ පැය විනාඩි දෙක තුනක් ගන්න එක නැති වුණොත් ඒක පිට කරන්නේ නැහැ වුණොත් මරණයට පත්වන්න පුළුවන්. සමහර විට අපිට මේ අපේ වටා තියෙන වාසයේ තියෙන සීතල භාවය උෂ්ණ භාවය අඩු වැඩි වුණොත් එනම් අපිට ඔරොත්තු නොදෙන තරමට සීතල සබසම තොරතුන වෙන තරමට උෂ්ණය වැඩි වුණොත් මේ ජීවිතේ තමයි මැරිලා වැටෙන්නේ. ඒ වගේම අපි ගන්න ආහාර පාන ආදී නිසා මේ ශරීරයේ මේ පෝෂණය වන්නේ මේ ආහාර පාන වලදී දින ගානක් දෙකකට මරණයට පත් වෙන සිදුවෙනවා. මේ ආදී වශයෙන් මේ ශරීරයේ දුබල දෙයක්. ඒ දුබලව ශරීරේ කොයි මොහොතේ හරි මැරෙනවා මැරෙනකොට සියල්ලම අතහරින්න වෙනවා ඒක නිසා මේ සියල්ලම මම අතහරිනවා කියලා අතහරින්න පුරුදු වන්න ඒ පුරුදු වෙන කෙනාට සැබවින් මරණයට පස්සන විට තම සුභතියක හරි උපදින්නට පුළුවන්කම ලැබේ. නැත්නම් මරණ මොහොතේ වගේ මේ ඇලීමක් ඇති වුණොත් එහෙම බැඳීමක් ඇති වුණොත් ආසාවක් ආන්දරයක් වෙන දෙයක් ඇති වුණොත් ඒක ලෝකවල උපදින්නට සිදු වේවි. එහෙම නැත්නම් ද්වේෂයක් වගේ දෙයක් ආවොත් ඔය මලයන් වගේ තත්ත්වයකට පත් වෙලා ඉපදින්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මරණාසන්න භාවනා වඩන්නට ඕනේ මොකද තමන්ගේ සිත තුළ තියෙන මේ ඇලීම බැඳීම අනවශ්‍ය ආකාර බැඳීම බොහෝ දුරට අඩු කරගන්නට ඒක උපකාර වෙන නිසා මේ බැඳීම අපගේ භාවනාව දිනු කර ගැනීමට තියෙන පරිබෝධ ධර්මයක් කියන එක අවබෝධ කරගන්න. තමන්ම තමන්ගේ සිතෙන් බලන්න කොච්චර දුරට මම මේ වගේ ඇල්ල බැඳලා සිටිනවද? මගේ සිත තුළ කොච්චර බැඳීමක් මේ ධර්මතාවයන් කෙරෙහි පවතිනවද කියලා. තමන්ගේම ශරීරය වෙන්න පුළුවන්, තමන් සතු දේවල් පිළිබඳ වෙන්න පුළුවන්, දූ දරුවෝ, සහෝදර සහෝදර දෙමාපියන් වෙන්න කෙරෙහි වෙන්න පුළුවන්. කොයි තරම් දුරට බැඳීමක් තියෙනවද? බැඳීම වැඩි තියෙනවා කියලා තේරෙනවා නම් වැඩිපුර මේ මරණ අනුසය භාව භාවනා කළා ඒ බැඳීම් බොහෝ දුරට අඩු කරගන්න බලන්න. ඒකෙන් කිසිසේත්ම බුදු ජීවිතයට කිරීමට බාධාවක් වන්නේ නැහැ. ඒ ඇලීම් තිබුණත් එකයි බැඳීම් නැතුව බැඳීම් නැතුව සිටියත් එකයි බුදු ජීවිත මුලින් ගත කරන්නට පුළුවන් කොයි විදිහට හිතුවා. ඒක නිසා ඒ මරණානුස්සති භාවනාව ප්‍රගුණ කරේ. ඊළඟට ආහාරයේ පටිච්චෝල සංඥා. මේ ආහාර වර්ග හතරක් තියෙනවා පස්සාහාර, මනෝ සංචේතනාහාර, විඥානාහාර, කබලිකාදාහාර කියලා මෙහිදී අදහස් කරන ලබන්නේ මේ කන බොන දේවල් කබලිකාර ආහාර. ඒ වගේ අසුභ භාවයේ දැකීමයි මේ ආහාරයේ පටිච්චෝල සංඥාව කියන එකෙන් අදහස් කරන්නේ. බොහෝ දෙනෙක් මේ ආහාර වලට ගිජි වෙලා සිටිනවා. භාවනා කරනවා තමයි භාවනා කළාට සමහර තමන් ප්‍රිය කරන ආහාර වලට සංහාව රස සංහාව තියෙන්න පුළුවන් ආහාර වලට බැඳී තිබෙන්නට පුළුවන්. ඉතිදෙන්නට පුළුවන්. වෙන කෙනෙකුට අපි භාවනාව දියුණු කරගන්නට අපහසුයි මොකද තමන්ගේ සිත තුළ යම් එක දෙයක් දෙකලින් බලවත් රාගයක් බැඳීමක් සංහාවක් තියෙන නිසා. ඒ නිසා ආහාරයේ ප්‍රතිකූල සංඥා වැඩිවීමක් කළ යුතුයි. මේක බොහෝ විට ගිහියන් නොකරන එකක්. ඒක කරන්නට පුදුවන්නේ. දැන් අපි ගන්න ආහාර ඕන ඕනම කෙනෙකුට කන්න පුළුවන් විදිහකට පිඟානකට බෙදලා මේසයක් උඩට තියලා වටේට මේස එකතු වෙලා කන ඒ මේස පිඟානේ මාරු කරගෙන හරි කන්න පුළුවන්. නමුත් මේවා එකට අනුව අනලා කටට අරගෙන හැපුවට පස්සේ ඒක තව කෙනෙකුට කනවා කියලා එළියට ගත්තොත් දකින්නටත් අක්ෂේ තත්ත්වයටපත් වෙනවා. මේ ඉස්සෙල්ලා පිරිසිදුවට තිබුණු මේ ආහාර කටට ගිහිල්ලා අන්නකොට පෙළාදිය සමග මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ මේක වමනයක් වගේ තත්ත්වයට පත් වෙනවා. ඒකේ තියෙන පැහැ වෙනස් වෙනවා, සතහන වෙනස් වෙනවා, ඒකේ තියෙන සුවඳවාදී දේවල් වෙනස් වෙනවා. ඒකේ තියෙන අර දකින්නකොට ප්‍රිය ඇති කරන ස්වરૂපය නැති යනවා. මේක දකින්න. Taman ඉතා ප්‍රිය කරන ආහාරයක් ගත්තත් තමන් කිසිම ප්‍රිය නොකරන ආහාරයක් ගත්තත් අපහපා සිටින විට ওই දේ තමයි සිදුවන්නේ. ඒක හොඳට අවබෝධ කරගන්න. එතකොට මේක දැන් ආහාර ගිලිනවා. ගිලිනට පස්සේ ආමාශය කියන්නේ මේ ඉතා පිරිසිදු තැනක් නෙවෙයි. අවුරුදු 50ක් නම් වයස අවුරුදු 50ක් හොදපු නැති අපවිත්‍රව වැසිකිලි වලක් වගේ බඳු තනක් යනවා. මේකේ පිටක් තියෙනවා, සෙමක් තියෙනවා, විවිධ එසයන් වර්ග තියෙනවා. දුකඳ හැමන සත්‍යයටපත් වෙනවා මේ ආහාර ආමාශයට ගියාට පස්සේ. දැන් මේ අය වමන කරන තැන්වල දැකලා ඇති වමනීම කොයිතරම් දුබලද කියලා. මේ ආශා කර කලා කන දේවල් තමයි, බොන දේවල් තමයි මේ ආකාරයෙන් ටික වේලාවක් යනකොට අතිශයින්ම දුබල හැමන දකින්නට අප්‍රිය පිළිකුල් ස්වරූපයකට පවත්වන්න. මේක හොඳට අවබෝධ කරගන්න. දැන් මේ ආහාර දිරවනකොට පළමුවෙන් මේ වතුර වතුර වාගේ තත්යෙන් දිරව දිරව යන්නේ ඊට පස්සේ ඇති වෙනවා වසෝති බවටපත් වෙනවා. පරම දුර්ගන්ධෝ වසෝති ඊට පස්සේ පිට කාන්නට සිදුවනවා. අපි ආහාර ගන්න විට අනිත් මිනිසුත් එක්ක එකතු වෙලා hina hina වුණත් ආහාර ගන්න පුළුවන්. නමුත් මේ ආහාර නිසා නිපදවන දේවල් පිට කරනකොට ඒ විදිහට නෙවෙයි පිට කරන්නට සිදුවන්නේ. එක කටකින් එක මොහොතින් මේ ආහාර ඇතුල් කරන්නේ කටවල් 9කින් මේකේ තියෙන අපේක්ෂ කොටස් පිටරේ. ඒ ආහාර වලින් තමයි ඇතුල්ටි හදන්නේ, මූත්‍රා හදන්නේ, කෙල හදන්නේ, දහදිය හදන්නේ, සතු හදන්නේ, කබකඩෝ හදන්නේ. ඉතින් ඔක්කොම හදන්නේ ඒ ආහාර වලින් තමයි. මේ ශරීරයේ තියෙන අපේක්ෂ කොටස් නේ. දැන් මේ මේ ශරීරයේ තියෙන මේද කොටස් එහෙම මේ දැකලා තියෙනවා නම් අතිශයින්ම පිළිකුල් බව මේ ඇයිද තේරෙන්නේ. ඒක බලනකොටත් අප්‍රියයි. ඒ වගේම අතිශයින්ම ඔය මාළුවන්ගේ දෙත්තර වගේ තියෙන පිළිගඳක් ඒවා තියෙන්නේ. ඉතින් ඔය විශේෂයෙන්ම මේ දේ අධික ආහාර ගන්නකොට ඒවා වැඩිපුර නිකඩ වෙනවා. Taman ආහාර ගන්නකොට තේරෙනවා නම් මේ වගේ මේක සත්ව හදන ආහාර දේවල් අපවිත්‍ර කොටස් නිෂ්පදවන ආහාර නෙමේ ආශා කර කර ගන්නේ කියන අවබෝධය ඇති කරගන්න. මේක හරියට ඇති වෙනකොට ආහාර කලේ කියන අර අනවශ්‍ය ආකාර බැඳීම රස සංඥාව බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන් වෙනවා. මේ ආහාරයේ පටිස්කෝල සංඥා වැඩිමෙන් වුවත් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මරණානුස්සති භාවනාව වැඩිම වුණත් වැඩිමෙන් වුණත් නිවන් ලබන්නට පුළුවන්. පිළිකුල් භාවනාව වැඩිමෙන් වුණත් නිවන් ලබන්නට පුළුවන්. මේ එක එක සංඥාවක් වැඩිම තුලින් ඒ ආකාරයෙන් නිවන් ලබන්නට පුළුවන් නම් මේ සංඥා 10න් වැඩිම ගැන කියන්නටම දෙයක් නැහැ. එම නිසා පුළුවන් තරම් දුරට මේ සංඥා 10 දිනු කරගන්නට බලන්නට ඕන. ඊළඟ එක තමයි සබ්බ ලෝකයේ අනිබ්බිද සංඥාව කියන එක. දැන් මේ ලෝකයේ තියෙන සෑම දෙයක් එකකින්ම තියෙන අභිගතිය නැති කරගන්නේ. අභිගතියට විරුද්ධ එක තමයි අනිබ්බිදතිය කියන්නේ. දැන් මේක ධර්මානන්ද සූත්‍රයේ දක්වනවා. ගතමාචානන්ද සබ්බ ලෝකයන් විරතනඤ්ඤා ඒ ලෝකේ උපයෝපාදාන චේතු සවිස්ථානාද මේ සාමසයන තේ පදහන්තෝ නෝපාදීට ප්‍රධානතවාදී වශයෙන් දක්වනවා මම හිතන්නේ මේ දේශනේ කරන්නට බැරි විදිහට මාරව දුරක් ක්‍රියාත්මක වෙනවා. මුල ඉඳලම එහෙමයි. එතකොට සබ්බලෝක යන විගතඥාව කියන්නේ ඒ ලෝකයේ උපාය උපාදාන චේතස අධිෂ්ඨානාවි නිවේශානුශය මේ චේතන කරුණු හතරක් තියෙනවා උපය උපාදාන චේතස අධිෂ්ඨානාවි නිවේශ අනුශය කියලා. ඒකේ කියන්නේ සංනාදිච්ච මාන කියන කොටස් තුනට කියන වචනයක්. උපාදාන කියන්නේ කාම උපාදාන, විස්සෝද උපාදාන, අත්වාද උපාදාන, ශීලබ්බත උපාදාන කියන එක. ඊළඟට චේතස අධිෂ්ඨානාබිනිවේෂ කියන්නේ සිතින් තමන් මේක ස්ථිර ආත්මයක් ඇත කියන අදහසේ දැකගෙන සිටින එක. ඊළඟට අනුශය කියන්නේ අනුශය ධර්ම හතක් තියෙනවා. කාමරාග, පටික, දික්ඛමාන, විචිකිච්ඡා, අවිභවරාග, අවිද්‍යාව. මේ අනුශය ධර්ම. මේවා කෙරේ තියෙන ඇලීම, බැඳීම සම්පූර්ණයෙන් අයින් කරගන්න එක තමයි සබ්බ ලෝකයේ අනිදස් සංඥා වශයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝ විට දක්වා තියෙනවා. එතකොට මේ ඔක්කොම දේවල් මේ ඇයට අම සම්පූර්ණයෙන් අයින් කරගන්නට අපහසු වන්නට පුළුවන් ඒක නිසා සම්නිකරන්නේ මේ සංසාරයේ වශපේට ඒකාන්ත වශයෙන් දුකක් කියලා තේරුම් අරගෙන අනාගතයේ සංසාරයේ ජීවිතයක ජීවත් වන ඒකාන්ත වශයෙන් දුකක්ම අත්දකින්නට සිදුවෙන බව තේරුම් අරගෙන එක මොහොතක්වත් මේ සංසාරයේ සැදී නොසිටිය යුතුයි කියන හැඟීම ඇති කරගන්නට බලන්න. ඒ හැඟීම ඇති කරගන්නකොට අපමත්තකම්ති භව නොවන්නේ යන්තමසෝ අක්ෂරා සංඝත් මත්තම්ති කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. ඉතා සුළු කාල පරිච්ඡේදයක් හරි කාලයක හරි සංසාරයේ රැඳී සිටීම මම මහණෙනි වර්ණනා කරන්න ඒක හොඳයි කියලා කියන්නේ අදුම වශයෙන් අසුරු ගතන සැනක කාලයක්වත් මේ සංසාරයේ රැඳී සිටීම හොඳ දෙයක් කියලා මම කියන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන්නේ. මේක තමයි තේරෙන්නේ. අන්න ඕ අදහස හක්‍රියටම අවබෝධලා පේනවනම් මුළු ලෝකයේ කෙරෙන පවත්නා වූ අභිරතිය නැති වෙනවා. අනභිරතියක් ඇති වෙනවා. මනුෂ්‍ය ලෝකේ විතරක් නෙවෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉපදුණා තියෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රවස්මත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයේ ප්‍රවස්මත් එතකොට මේ දුක්ඛ සත්‍යය අපි අභිනන්දනය කරනවා නම් ඒක ප්‍රාර්ථනා කරනවා නම් ඒක අපගේ සිත තුළ තියෙන මෝඩකම. මේ මෝඩකම අපිට දකින්නට බෑ සංසාරයේ කුලිතරන්නම් දුරට අපි දුක් විඳලා තියෙනවාද ඒ වගේම ඒ දුක ලබා දුන හේතුව මොකක්ද කියලා. මේ දුක්ඛ අඥානං සහ දුක්ඛ සමුදය අඥානං කියන කරුණු දෙක නොදක්නා භාවනා සම තිබෙන නිසා තමයි බොහෝ දෙනෙක් මේ සංසාරයේ රැඳී සිටීමට ආශා කරන්නේ භවයේ රැඳී සිටීමට ආශා කරන්නේ ඒ නිසා පුළුවන් තරම් දුරට සංසාර දුක ගැන සම්මස්නය කරනවා නුවණින් විමසෙවසා බලන්න ඕන මේවා භාවනා කරමිට කරන දේවල් නෙවෙයි ඒ කියන්නේ වාඩිලා විදර්ශනාදී සමතහරි භාවනාවක් කරන විට කරන දේවල් නෙවෙයි ඊට පෙර සම්මස්නය කරන ලබාගත යුතු අවබෝධයක් එතකොට අර ආහාරයේ පටිච්චෝය සංඥාව සම්මස්සණය කරලා කලින් අවබෝධයක් ඇති කරගෙන ඊට පස්සේ ඒක වුණනම් භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන්නවත් පුළුවන්. මේ සෑම කරුණක් මේ විදිහට සම්මස්සණය කරන්න පුරුදු වන්න ඕන. එතකොට මේ සංසාර දුක තමයි තේරෙනවා නම් මේ දුක ඇති කර දුන්නේ මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වැනි අරමුණු කෙරේ ඇල්ල බැඳලා වාසය කරපු නිසා ඒ වගේම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ බාහිර සත්‍යංගේ පංචස්කන්ධ ලෝකයේ ඇලී බැඳී කටයුතු කිරීම නිසා මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය මේ කොතනකවත් මගේ ජීවිතේ මගේ මේ නාම රූප ධර්මයන් පැවතිය යුතු නැහැ කියන අවබෝධයේ පිහිටලා මේවා නැති එකමයි මේ නාම රූප ධර්මයන් නිවියාමයි හොඳ කියන අදහස තමන්ගේ සිතට කාවැදී තියෙනවා නම් අන්න එතකොට සබ්බ ලෝක යන විට සංඥා තමාගේ සිතට ඇති වුණා කියලා කියන්න පුළුවන්. ඒක නිසා තමන්ගේම සිත දිහා බලන්න මම මේ මොන මොන දේවල් වලටද ඇලිලා බැඳිලා සිටින්නේ. මේ සියලුම දේවල් කෙරෙහි අනබිලක්ෂයන් මගේ සිත තුළ දැන් තියෙනවද නැද්ද කියලා තමන්ම විමසා බලන්න. විමසා බලලා ඒ විදිහට නිසියාකාර යෝනිසෝ මනසිකාර අදහස් පැවැත්වීම තුළින් මේ සබ්බ ලෝකයේ අනබිලස් සංඥාව කෙනෙකුගේ සිත තුළ ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා ඔහුට. ඕ ඇයට එතකොට ඒක භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට දෙහිම උපකාර වන කරුණක් වෙනවා ඇති. එතකොට ඊළඟට කියන්නේ දැන් මෙතන අපි කරුණු පහක් කියවා හතරක් කියවා අසුභ සංඥාවයි මරණ සංඥාවයි ආහාරයේ පටිච්චෝල සංඥාවයි සම්බ ලෝකේ යම්බිර සංඥාව. අනිත් එක තමයි අනිත් තුන තමයි අනිත්‍ය සංඥා, අනිත්‍ය දුක්ඛ සංඥා, දුක්ඛ අනාත්ම සංඥා කියන සංඥා තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේවා ගැන මේ කලින් ඕන තරම් අපි දේශනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දේශනා නැවත නැවත ඕන නම් අහන්න. මේ අනිත්‍ය සංඥාවත් අර සම්මස්තමේ ඥානයක් තුළින් සම්මස්තමේ කළ අවබෝධ කරගන්න ඕනේ. Tamange රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධ ධර්ම පහ සම්පූර්ණයෙන්ම අනිත්‍යයට යනවායි කියලා දකින්නට නුවණින් සිහිපත් කරලා අවබෝධ කරගන්න. මේ සම්බතරව මේ රූපාදී ස්කන්ධ ධර්මයන් ඇතිවීමේ හේතු මේවයි. ඒ හේතු නැති වෙනකොට මේ රූපේ නැති වෙනවායි වේදනා සංඥා සංඛාර විඥාන ආදී සිත ස්කන්ධ ධර්ම නැති වෙනවායි කියලා හේතු නිරෝධයෙන් අනිත්‍ය යන ආකාරයක් දකිනවා. දැන් ශරීරය ගත්තොත් මේ ශරීරයේ තියෙන හේතු හතරක් ඔය දක්වලා තියෙනවා කම්ම චිත්ත ඉස්සු ආහාරකේ ඒ හේතුන් තිබෙන නිසා මේ ශරීරය තියෙනවා හේතුන් නැති වෙනකොට මේ ශරීරය නැති වෙනවා ඒ වගේම ඔය වේදනා සංඥා මනසිකාර කියන තුනට පස්සේ හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ පස්සේ තියෙන නිසා වේදනා සංඥා මනසිකාරය තියෙනවා පස්සේ යුද්ධ වුණාට පස්සේ තුන නැති වෙනවා ඒ වගේම නාම රූප නිසා විඥානය තියෙන බවත් නාම රූප නැති වුණාට පස්සේ විඥානය නිරුද්ධ වෙන බව බුදුහාමුදුර දක්වා තිබෙන දැන් ඒකත් Taman අවබෝධ කරගන්න. එතකොට හේතු නිරෝධයෙන් මේ ඵල ධර්ම වශයෙන් ඇති වූ මේ පංචස්කන්ධ ධර්මය නිරුද්ධ වී යන ආකාරය සම්මස්සනය කරලා නුවණින් විමසන අවබෝධ කරගත යුතුයි. මේ අවබෝධල අදුපාඩු තියෙනවා නම් භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට ඒක නිසා ඒ අවබෝධය ඇති කරගෙන භාවනා කරන විට විශේෂයෙන් විදර්ශනා භාවනා කරන විට පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා සිටින්නට ඕන. ඒකදී ඇතිවීම නැතිවීම බල බලා සිටින විට සමන්ට ඒ ඇති වෙන පංචස්කන්ධ ධර්මයන්ගේ හේතු ඒ වෙලාවේ දකින්නට බැහැ නම් ඒවා හොයපායන්ට කටයුතු කරන්නට අවශ්‍යකමක් නැහැ. කලින් සම්මර්ෂණය කළා ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන තිබෙන නිසා. එතකොට දුක්ඛ සංඥා අනිත්‍ය දුක්ඛ සංඥා යදෙනිච්ඡන් තම් දුක්ඛං කියලා බුදුහාමුදුරුවෝ වදාන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක. ඒක නිසා දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. භාවනා කරන විට විදර්ශනා භාවනා කරන විට මේවා දුකක් දුකක් කියන හිත හිතා ඉන්නකෝ කිය කියා ඉන්නක නෙවෙයි මේන් අදහස් කරන්නේ. විශේෂයෙන්ම තමා නුවණින් විමස විමසා බලලා අවබෝධ කරගන්න ඕන මේ පංචස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්තයෙන්ම දුකක් කියලා. අර මම කලින් කියවා අතීත සංසාර විඳපු දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න කියලා. මේ දුක ගැන දකින්නකොට Tamanට තේරෙන්නට ඕන නරකාදී අවීචාදී නරකාදී වල මේ මේ විදිහට දුක් විඳයි, ප්‍රේත ලෝකවල මේ මේ විදිහට දුක් විඳයි, ත්‍රිසන් ලෝකවල මේ මේ මේ මේ විදිහට දුක් විඳයි, මනුෂ්‍ය ලෝකෙ නිදෙන ලද දුක මේවායි කියලා ආදී වශයෙන් මේ දුක කොච්චර දුරට Taman අත්දැකලා තියෙනවද කොයිතරම්නම් දුක සංසාරේ පුරා අත්දැකලා තියෙනවද කියන කර්ම තේරුම මේ ජීවිතෙත් මේ දක්වා කොයිතරම් දුකක් අත්දැකලා තියෙනවද තව මතු අනාගතයේදී කොච්චරනම් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ආදී ඒද ඒවා අත්දකින්න සිදුවෙන්නේ නැද්ද ආදී වශයෙන් Tamanටම පැහැදිලිව අවබෝධ වී තෙනී ආයේ මේ මේ පංචස්කන්ධ ධර්ම පවතින එකම මහා දුකක් මේ දුක හරියටම Tamanට තේරෙනවා නම් භාවනාව කරනකොට ඒකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබලා තියෙන නිසා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නේ නැති කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒක නිසා මේ ඔය පොඩ්ඩක් බෙන්දෙනවා හැකියනවා කියලා නැත්නම් ආස්වාද ප්‍රසආස කියලා නැත්නම් ඔය සියලු සත්‍ය සූපත් වේවා සූපත් වේවා කියලා ඔය පොඩි භාවනාවක් කරලා ඒකෙන් ඉහළ ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙයි කියලා හිතන්න තේපා. මොකද මේ අඩුපාඩුකම් තියෙනකොට ඒක ප්‍රතිඵල වෙන්නේ. නැත් ඒක නිසා බුදුහාම සූත්‍ර මේ සංඥා 10 භාවිතා කරන්නට කියලා මේ දෙකින් වදාළි. සම්සා ඥානයේ පිහිටලා කරපු දේශනා මේවා. ආවට ගියාට කීප දේවල් නෙවෙයි සියත 100ක්ම නිවරදි දේශනා. ඒක නිසා ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ශක්තිය දාශයකේ තමන්ගේ භක්තිය ගෞරවය ඇතිව පිළිඅරගෙන මේවා අදුපාඩු මේවායි අදුපාඩු තියෙනවා නම් මට ප්‍රතිඵල ගන්නට බැහැ මේවා දිනු කරගත යුතුමයි කියන අදහසේ පිළිතලා මේවා දිනු කරගන්නට උත්සාහ ගන්නවා. එහෙම කලේ නැති කෙනෙකුට ප්‍රතිඵල ප්‍රමාද වෙන එක ගැන අපිට පුදුමෙන්න දෙයක් නැහැ. එතකොට ඊළඟ එක අනස්ස සංඥා. දුක්ඛේ අනස්ස සංඥා. යම් කිසි දෙයක් අනිත්‍ය නම් යම් කිසි දෙයක් දුක නම් යම් කිසි දෙයක් විපරිණාමයටපත් වෙනවා නම් ඒක ආත්ම කියලා ගන්න එක නුසුදුසු බව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේව අනාත්මයි. මම මගේ නෙවෙයි කියන අදහස. සත්‍යයේ කුජලයක් නෙවෙයි කියන අදහසයි අනාත්ම කියන්නේ. ඉතින් මේක පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරන පැය 10 12 කතා කරලා නිම කරන්නට බෑ. මේ ඇයිදව ගැන අවබෝධයක් තිබෙන නිසා පැහැදිලිවම තමන් නුවණින් විමස විමස අවබෝධ කරගන්න භාවනා කරන්නට පෙර මේ අවබෝධය ඇති කරගතියි. සම්මස්සන ඥානය කියලා එකක් තියෙනවා. සම්මස්සන ඥානය කියලා පාළියෙන් කියන්නේ සම්මස්සන ඥානය කියලා සිංහලෙන් කියන්නේ. එතකොට මේ සම්මස්සන ඥානය තුළින් මේ රූපයේ අනාත්මය, වේදනාව අනාත්මය, සංඥාව සංඛාර විඥාන කියන මේ ශ්‍රේෂ්ඨ ස්කන්ධ ධර්මයන් අනාත්මය කියන එක පැහැදිලිවම Tamange හිතට අවබෝධ විය යුතුයි. කවුරුත් කියන එක තේරෙන එක නෙවෙයි. පොතපතක තියෙන එක කේවල එක නිකන් යන්තම් වැටහා ගන්න එක නෙවෙයි. සමන්තම අවබෝධයට පෙනී යා යුතුයි. මේවා ඒකාන්තයෙන්ම සත්‍ය නෙවෙයි, පුද්ගලය නෙවෙයි, ආත්ම නෙවෙයි, මම මගේ කියලා ගන්නට මේ කිසි දෙයක් නැහැ. මේ මේ හේතුන් තියෙන නිසා හේතු හේතු වල පද ධර්මයක් වශයෙන් මේවා ඇති වෙන එක. දැන් මම මේක පැහැදිලිව ධර්ම දේශනා කරනකොට බාහිර වශයෙන් ආපු ආවේගයක් තුලින් ඔක්කොම අමතක කරවලා කරන්න ධර්මයේ දේශනා කරන්නට බැරි කරවලා සම්පූර්ණයෙන් ඔක්කොම පමා කරා. පමා කරා හරි ඒකට බාධා කරනවා. මොකද හේතුව මේවා අපේ දේවල් නේ අපට හිතන්නට බෑ අපට කියන්නට බෑ සම්ම ලෝක සත්‍යය හිතනවා මට හිතන්න පුළුවන් මට අහන්නට පුළුවන් මට කියන්නට පුළුවන් කියලා වෙන දෙයක් තිබා කන් දෙකට ඉයර්ෆෝන් දෙකක් ගහගෙන ඉතාම ශබ්දයෙන් යමක් අහගෙන ඉන්න විතරපවා ඔය අමනුෂ්‍යවදුර වාගේ අය වලට බඳුන් වෙන අය සිටිනා නම් ඒ අමනුෂ්‍යවදුරල මොලේ එක්තරා කොටසක් පීඩණයකට ලක් කළාට පස්සේ මේ කන් දෙකට අර ගහලා තියෙන ඉයර්ෆෝන් එක මහා ශබ්දයෙන් එනවා ඒ ශබ්ද පවා ඇහෙන්න තියෙනවා මහා තදබල දුකක දුකක් හැර වෙන දෙයක් ඒ වෙලාවේ කෙනෙකුට අත්දකින්න හම්බෙන්නේ නැහැ. මොකද මේ ශරීරයේ තියෙන රූප කොටස් සහ නාම කොටස් වල කොටස් වල ක්‍රියාදාමයේ මතයි අපිට මේ සෑම දෙයක්ම කරන්නට පුළුවන් වන්නේ. කතා කරන්නට පුළුවන් වන්නේ, මතක් කරන්නට පුළුවන් වන්නේ, ඒ වගේම අහන්නට පුළුවන් වන්නේ මේ නාම රූප ධර්මයන්ගේ නිසිපරිදි ක්‍රියාදාමයේ තිබෙන තාක්කල් පමණයි. ඒවා කරන්නට පුළුවන් එකම තියෙනකොට බොහෝ සත්වයේ හිතනවා මේ මම කියන කියලා කෙනෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියේ. ඒක නිසා ඒ කර්ම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. Tamanට රූප බලන්නට පුළුවන් කියලා හිතනවා. ඇස් දෙක නැත්නම් රූප බලන්නට බෑ. ඇස් දෙක දුර වෙච්ච ගමන් Taman කොච්චර උත්සාහ කරත් මේ සියාලකාරයෙන් රූපයක් බලන්නට බෑ. කන්න Tamanට අහන්න පුළුවන් කියලා හිතානිනවා. නමුත් කනෝ කනහා සම්බන්ධ ස්නායුවක් දුර්වල වෙලා තිබුණොත් එන Tamanට ඕන විදිහට අහන්නට බෑ. අනිත් ඉන්ද්‍රියනොත් මේ වගේ. හිතන්නට බෑ කල්පනා කරන්නට ගියාට කල්පනා කරනවා කරනවා කරනවා මොලේ එක්තරා සෛර කොටසක් තියෙන කොටසක් තියෙන ඒ කොටස නිසිකර දෙක යාන්න කොනොත් නුනේ නැත්තම් මොනම එකක්වත් කල්පනා කරන්න බෑ ඒකට හිතුවට එන්නේ නැහැ හිත එතකොට මේ ඔක්කොම රූප ධර්මයන්ගේ නිෂ්පරිදි ක්‍රියාදාමයත් ඒ තුළින් ඇති වෙන සිතේ නාම ධර්මයන්ගේ නිෂ්පරිදි ක්‍රියාදාමයත් තුළින් සිදුවන ප්‍රතිඵල විනා සත්‍ය වශයෙන්ම මම කියන්නට මගේ කියන්න මගේ ආත්මයක් කියලා කියන්නට පුළුවන් දේවල් නෙවෙයි. Tamanට ඕන විදිහට හසුරවන්න බෑ මේකයි කිසිසේත්. හරියට වාහනයක් පදවන දයෝතනෙක් ඉන්නවා රේදුරෙක් ඉන්නවා තමන් අයිතිකාරයා වාහනේ පසුපස රේසකේ වාඩිලා ඉන්නවා කියලා හිතමු. ඒ පසුපස වාඩිලා අයිතිකාරයා හිටියට වාහනේ එළවෙන පුද්ගලයා මත තමයි ඒක ගෑස් වෙනවද වලකට වැටෙනවද හයි යනවද මෙන්නේ යනවද පැද්දෙනවද ඔය ඔක්කොම සඳහාපවතින්නේ ඒ එළවෙන පුද්ගලයාගේ ක්‍රියාදාමයෙන්. අයිතිකාරයා මේ තමන්ගේ වාහනේ කියලා හිතුවට ඒක හරියන වැඩක් need ඒ වගේ තමයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමය. මේවා මම කියලා මගේ කියලා හිතුවට ඒක හරියන වැඩක් නෙවෙයි. මොකද මේ රූපයන්ගේ නිසි පරිදි ක්‍රියාදාමයේ යම්නම් හේතුන් නිසා අඩුවකට පීඩණයකට නැත්නම් ඒකෙන් බාධාවකට පත් වුණා නම් එහෙම සම්මණ්ඩෝය කිසිවක් කරන්නට පුළුවන් කමක් නැහැ. අපි හිතනවා අපිට යන්නට පුළුවන් කියලා, ඇවිදින්නට පුළුවන්, ඕන දෙයක් කරන්නට පුළුවන් කියලා. පොඩ්ඩක් වැඩිලා බලන්නට ඕනේ ඔය තුනට හරි කොට වැඩි තැනක තියෙන ඒ ටිෂු එකක් හරි මොකක් හරි ඉරුණොත් නැත්නම් ඒවට ඇදුණොත් කොච්චර ඇවිදින්නවත් බැරුව නැමෙන්නටත් බැරුව ඉඳ ඉඳ සිටින ආකාරය දකින්නට පුළුවන්. මේවා එකක්වත් Tamanට ඕන විදිහට හසුරවන්නට බෑ. මේවා තුළින් නොයෙක් ආකාර දුක් පීඩා දබා දෙන්නේ මේවා ඒකාන්තයෙන්ම සමාසය ධර්ම දෙන්නෝ නිසා. රූපේ ආත්මයක් නම් රූපේ තුළින් දුකක් වේදනාවක් ගෙනෙන්නේ නැහැ. රූපේ අනාත්ම නිසාමයි රූපේ තුළින් දුක් වේදනා ගෙනෙන්නේ. වේදනාව ආත්මයක් නම් වේදනාව තුළින් කිසිසේත්ම දුක් වේදනාවක් සම්බන්ධ ලැබෙන්නේ නැහැ. ඒ දුක් වේදනා ලැබෙන්නේම හේතුඵල ධර්මයක් වශයෙන් ඒක උපදින නිසාමයි. අනිත් සංඥා සංඥා සංඛාර විඥාන කියන ශේෂස්කන්ධ ධර්මත් එහෙමයි. ඒවා ඒකාන්ත වශයෙන්ම පීඩාව පිණිස පවතින අහිත පිණිස දුක පිණිස පවතින මේවා තමාගේ හෝ සමාතය ධර්ම නොනිස නිසා මේක නිසා අනාත්ම ස්වરૂපය ගැන පැහැදිලි ලෙසම Tamanටම අවබෝධ වී සිටිය යුතුමයි. ඒ කියන්නේ වචන දෙකක් නෑ. ඉතින් ඒක ගැන සිතලා සමාගයේම නුවණින් අවබෝධ කරගන්න. Tamanටම පැහැදිලිව නුවණට පේන්න තෝරන අවබෝධ වෙලා නම් මේ එකක්වත් මම නෙවෙයි මගේ ආත්මයක් කියලා ගන්නට කිසිවක් මෙහි නෑ කියලා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේක මමයි, මේක මගේ, මගේ ආත්මයක් කියලා කවුරු කේවත් Taman ඒක පිළි නොගන්නා තත්ත්වයට පත්වන තෙක්ම Tamanට මේ අවබෝධය දියුණු වෙලා පැහැදිලි ලෙස පෙනී යා යුතුයි. නැත්නම් මේවා පිළිබඳ යන්තම් අහලා යන්තම් කරුණ දැනීම ඒ පිළිබඳ දැනීම මාත්‍රයක් ඇති කරගෙන භවනායෙන් ප්‍රතිඵල ලබන්නට පුළුවන් කියලා හිතන්නට එපා. විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුමයි. ඊළඟට පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා මේ තුනක් සීමානන්ද සූත්‍රයේ දක්වා තියෙනවා පහාන සංඥා කියනකොට ප්‍රථමාචානන්ද පහාන සංඥා ඉදහානන්ද දෙක්ක උප්පන්නං කාමේ සක්ඛන්නාදි වාසේ සුපජහත් විනෝ දේති යන්ති කරෝත අනුභවංගම් මේති උප්පන්නම් ව්‍යාපාදේ සක්ඛන්නාදි වාසේ සුපජහත් විනෝ දේති යන්ති කරෝත අනුභවංගම් මේති උප්පන්නම් වේසාවි සක්ඛන්නාදි වාසේ සුපජහත් විනෝ දේති යන්ති කරෝත අනුභවංගම් මේති උප්පන්න උප්පන්නේ පාපකේ අකුසේ ධම්මේ නාදි වාසේ සුපජහත් විනෝ දේති යන්ති කරෝත අනුභවංගම් මේති අමිත්‍යානන්ද පහන සංඥා කියලා දක්වලා තියෙනවා මේකත් ඉතාම වැදගත්. සමන්ගේ සිතසල යම් කිසි කාම විතක්කයක් පහළ වුණා නම් මේක ඉවසන්නේ. ඒක සම්පූර්ණ සිතෙන් අයින් කරන්න ඕනේ. උප්පන්නම් ව්‍යාපාදේ තක්කම් ව්‍යාපාද විතක්කයක් ආවනම් ඒකත් ඉවසන්නේ. ඒක පිළිගන්නේ. ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න පොඩ්ඩ වෙන්න ඕනේ. උප්පන්නම් හිංසා විතක්ක හිංසා පීඩා කිරීමේ විතක්ක සමාගයේ සිට තුළ ජතිත වුණා නම් ඒක ඉවසන්න ඒක අයින් කරන්නට ඕනේ. ඒ වගේම යම් කිසි අකුසල ධර්ම පහළ වෙනවා නම් ඒ ඔක්කොම ඉවසන්නට අයින් කරන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. භාවනා කරන්න පටන් ගන්න විටම මේවා ගැන මේක දර්ශනාව ගැන සිහි කරලා මේවා ඔක්කොම අයින් කරන්න පුළුවන් වෙන්නේ. මම මේ භාවනා කරන කාල පරිච්ඡේදයේ මොනම හේතුවකට කාමසිතිවිල්ල, ව්‍යාපාද සිතිවිල්ල, විනිසයි කියලා ඇති කරන්නේ මේ ඔක්කොම නෙකම්ම සංකල්ප නෙවෙයි මිත්‍යා සංකල්ප. මේ කියන්නේ සම්මා සංකල්ප නෙවෙයි මිත්‍යා සංකල්ප මේ ඔක්කොම මම අයින් කරනවා කියලා සම්පූර්ණයෙන්ම සිතින් පැත්තකට අයින් කරනම භාවනාව පටන් ගන්නවා. එතකොට භවනා කරන විට පමණක් නෙවෙයි එදිනදා ජීවිතයේ දීපෝ ව්‍යාපාදේ සත්වාගේ දේවල් මේ නිසා විකස් වෙන දේවල් සබා ගැනීම කිසිසේ සුදුසු නැහැ. කාම සංකල්පනා නැතුව දිවිය ජීවත් වන්නට අපහසුයි. නමුත් ඒවත් සීමා කරන්න. ඒ කරන වේලාවට පමණක් ඒවා සීමා කරන්න අනිත් වේලාවන්දී ඒ කාම සංකල්පන වලින් ඈත් වෙලා සිටින්න. මේකම නෙවෙයි පහන සංඥාව කියන්නේ. පහන සංඥාව කියන්නේ මේ ලෝක තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන් සිතින් අයින් කරන්න පුළුවන් ශක්තිය. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් එක මොහොතක්වත් තබා ගන්නට සුදුසු නැහැ කියන හැඟීමෙන් ඒක අයින් කරන්නට පුළුවන් ශක්තියක් තියෙනවා මුළු විශ්වයම තමාගේ සිතින් අයින් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒකයි පහන සංඥාව. මොන ලෝකෙ කොතනකවත් කියන්නේ භක්ම ලෝකයේ හරි රූපාවචර හරි අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ හරි වෙන දෙයක් සුද්ධාවාසික හරි කොයි තැනකවත් ගිහිල්ලා උපදින්නට කිසිසේත්ම සුදුසු නැහැ මේක කොතනින් ඉපදුනත් මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් තියෙන මම හෝ සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි මේ කොතන ඉපදුනත් ඒ තැන්වල උපදින සත්‍යෝ ඒ නාම රූප ධර්ම අරගෙන මම මගේ කියලා මූලාවෙන් මෝඩකමින් වැහිලා සිටිනවා ඒක නිසා මේ කොතන තිබුණත් මේ නාම රූප ධර්මයන් පැවතීම මේ කාන්ත වශයෙන් දුකක් මේක නැත්තටම නැති යන එකමයි සුදුසු කියලා මේ සියලුම ධර්ම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන නැහැ කියලා සියල්ලම සිතින් සම්පූර්ණයෙන් මුළු විශ්වයම තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් සහිතව නිවනක් සහිත සියල්ලම විෂි කරන්නට පුළුවන් සෞඛ්‍යයක් කියන්නේ. එතකොට තමයි අර පහන සංඥාව කියන එක සමාගයේ සිටතල ඇතිලා තියෙන්නේ. ඒක ඇති කරගන්නට මූලික වශයෙන් ප්‍රහාණය කළ යුතු කරුණු ටිකක් තමයි ඔය බුදුහාමුදුර පහන සංඥාව විස්තර කරනට ඒ ඒ සූත්‍රයේ ඉඳින් දැක්කේ. ඒක එතන සම්පූර්ණයෙන්ම පහන සංඥාව දක්වලා තියෙනවා කියලා හිතන්නට එපා. එතකොට මට නම් තේරෙන්නේ බුදු වුණත් වැඩක් නැහැ මේ ලෝකේ නැවත ඉපදලා කියලා. නැවත ඉපදලා බුදු වුණත් වැඩක් නැහැ කියන හැඟීම තියෙනවා නම් එතකොට ඉතින් අයින් කරන්නට මොකද්ද ඉතුරු වෙලා තියෙන කියන එක Tamanටම තියෙනවා. කොයි ලෝකෙ කොතන ඉඳලාද කියන්නේ මේ කොම සම්පූර්ණයෙන්ම මම අයින් කරනවා කියලා අයින් කරන්න පුළුවන් ශක්තියක් තිබෙනවා. ඒකද Tamanට ඕන විදිහට පවත්න්න බෑ. කොහෙවත් තියෙන දැන් මේ ඉස්සෙල්ලා මම කිව්වා අර මාර බලවේගයත් වෙනින් මාව සම්පූර්ණයෙන්ම මෙඩලුවක් කියන්නේ මාව යට කරගන්න උත්සාහ කරනවා කියන්නේ. ඉතින් මේ කොහෙවත් තියෙන බලවේගයකට මේවා කරන්නට පුළුවන් නම් මේක මොන මමෙන්ද මොන මගේ බවද මොන අධිපති බවද මොන ඉසුරු බවක්ද මේවා ඒ විදිහට තියෙන දේවල් කෙරෙහි මොනගේ මොන ඇල්ීමක්ද මොන බැඳීමක්ද මේ තරම් දුක් ලබා දුන්නා වූ මේ තරම් දුක් ලබා දෙන මේ රූප වේදනා ආදී මේ ස්කන්ධ ධර්ම කෙරෙහි මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේවා තව තවත් දුරට සබා ගන්නට ඕනේ කියලා හිතනවා නම් ප්‍රාර්ථනා කරන්නට ඕනේ කියලා හිතනවා ඒක කොයිතරම් මෝඩකමක්ද මේවා එක මොහොතක් අත්දී නම නම් සිද්ධියේ ඉත ධර්මනේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කර පහනක් නිවනසේ නිවි යනවන නැවත නූපදින ආකාරෙම පහනක් නිවනසේ නිවි යනවන ඒකමයි ශාන්ත ඒකමයි හොඳ ඒකමයි ප්‍රණීත කියලා අවබෝධයලා මේ සියල්ලම කිසිම අපේක්ෂාවක් නැතුව නිර්පේක්ෂක වශයෙන් නිවනත් සහිත සියල්ලම සිතින් අතහරින්න පුළුවන් නම් අන්න එතන තමයි පහන සංඥා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ. ඊට ප්‍රථමයෙන් අර කියන විදිහට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේශා විතක්ක, අකුසල විතක්ක සියල්ලම අයින් කරන්නට පුළුවන් වන්නට ඕන. ඊළඟට කියන්න තියෙන්නේ විරාග සංඥා සහ නිරෝධ සංඥා කියන කොටස් දෙක. විරාග සංඥාවෙත් නිරෝධ සංඥාවෙත් තියෙන එක එකේ කොටස් දෙක දෙක දැන්. ඔය අත්සන්ත විරාගයේ අත්සන්ත නිරෝධය කියලා එකක් විශේෂයෙන්ම අටුවාපොතල වගේ දක්වලා තියෙනවා. <coughs> බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා කිරිමානන්ද සූත්‍රයේ විස්තර කරන එක. විරාග සංඥාවද නිරෝධ සංඥාවක් දක්වනකොට නිවන නිවන සඳහා දක්වන පාඩය. ඒතං සන්තං ඒතං පණිතං යද සබ්බ සංඛාර සමතෝ සබ්බෝපද්වග්ග සබ්බෝ තණ්හාක්ඛය විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥාන කියලා විරාග සංඥා විස්තර කරනවා. නිරෝධ සංඥාව විස්තර කරනකොට ඕකට නිරෝධ කියන වචනයත් එකතු කරනවා. මේ දෙක දක්වලා තියෙන්නේ මේ සෝපාදශේෂ නිර්වාණ ධාතුව සහ අනුපාදශේෂ නිර්වාණ ධාතුව දැක්වීම සඳහා. ඒක නෙවෙයි මෙහිදී වරන් කියන්නේ. විරාගය කියන්නේ නොයල්ම. ඒ නොයල්ම තමාගේ සිත තුළ ඇති වී සිටි මොකද මේ ඇඳීම මේ රාගයේ යම්කිසි දෙයක් කෙරෙහි යම්කිසි කෙනෙක් කෙරෙහි තියෙනවා නම් භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බෑ සම්පූර්ණ දේවල් සිතින් අත්හැරියට පස්සේ තමයි හැම දෙයක්ම සිතින් අත්හැරියට පස්සේ තමයි නිවන ලැබෙන්නේ ඒ නිසා Tamanට තේරෙන්නට ඕනේ මේ කොහොම සංනික්‍රම දුකක් දුක් ලබා දෙන හේතුවක් කියලා තමන්ගේ පංචස්කන්ධ ධර්ම පවතින එකම දුකක් ඒක පවතින එකම දුක් ලබා දෙන හේතුවක්. තමන් ඇසුරු කරන යන්තා තිබෙනා ඒකාන්ත වශයෙන් මේ අය දුක් ඒ වගේම දුක් ලබා දෙන හේතු. තමන්ගේ ඊටම පුතේ හිතවත් පුතෙක් වෙන්න පුළුවන් දරුවෙක් ස්වාම පුරුෂයෙක් භාර්යාවක් වෙන්න පුළුවන් තමන්ට සැප ලබා දෙන දේවල් ආරක්ෂකය කියලා හිතුවට ඒකාන්ත වශයෙන්ම තමන්ට දුක් ලබා දෙන දේවල් තමන් දේශක පීඩාවට කරදරයට පත් කරන දේවල් ඒ වගේම ඒ නිසා කම්ම සංස්කාර රැස් කරන දේවල් නැවත නැවත සංසාර දුකේ නිමග්න කරන දේවල්. මේවා Taman අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තාට පස්සේ මේ කිසි තැනක කිසි දෙයක් කෙරේ කිසිම රාගයක් මගේ සිත තුළ සබාගත යුතු නැහැ. සම්පූර්ණයෙන්ම මේවා කෙරේ නොඇලිය යුතුයි කියන හැඟීම ඇතිවන්න ඒ නොඇලිය යුතුයි කියන හැඟීම ඇතිවන්නේ මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ දුක් ලබා දෙන දේවල් කියන අවබෝධය තියෙන එක. මේක බලෙන් හිතට ඇතුල් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. විරාගය කියන එක සිතෙන් ඉබේම මතුවේ යුතු ධර්මයක්. ඒ මතුවීමට උපකාර වෙනවා ඒ විදිහට නිසි ආකාරයෙන් සම්මර්ෂණය කරලා නුවණින් අවබෝධ කරගන්න එක. ඒක නිසා මේ විරාග සංඥාව ගැන සමමදුරට හරි නුවණින් සිහිපත් කරලා ඒක සමාධිය සිතට ඇති කරගන්න භාවනා කරන විට නෙවෙයි ඊට ඉස්සෙල්ලා මේවා ඇති කරගන්න පුළුවන්. එතකොට විරාග සංඥාවේ අඩුපාඩු තියෙනවා නම් භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බෑ. නිරෝධ සංඥාව කියන්නේ නිවන කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මෙතන නිරෝධ සංඥාව වැඩි යුතුන්නේ ඒ නිවන වැඩි වැඩි යුතුයි කියන එක නෙවෙයි. මේ නිරුද්ධ කියන එක දකින එක. රූපේ නිරෝධය, වේදනාවේ නිරෝධය, සංඥාවේ නිරෝධය, සංකාර විඥාන වල නිරෝධය ඒක දැකිය යුතුයි. මේක දකින්න නම් ඉස්සෙල්ලා නුවණින් විමසලා දකින්නට ඕන, බලන්නට ඕන. තමන්ගේ රූපය ගත්තොත් එහෙම රූපේ ඇතිවෙන හේතු නිරුද්ධ වෙනවා හේතු නිරුද්ධ වෙනකොටම ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවෙන රූපේ නිරුද්ධ වෙනවා වේදනාව ඇති වෙන හේතු නිරුද්ධ වුණා හේතු නිරුද්ධ වී යනකොටම ඒ හේතු නිසා හටගත් වේදනාව නිරුද්ධ වෙනවා සංඥා සංඛාර විඥාන ඇතිීමේ හේතු නිරුද්ධ වී යනකොටම ඒ නිසා පහළ වූ ඒ ස්කන්ධ ධර්මනොත් නිරුද්ධ වී යනවා මේක නුවණින් දකින්නට ඕනේ Taman අත්දකිනවනේ නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්නවා එතකොට මේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය සිදුවන ආකාරය දකින්න. ඊට අමතරව Tamanගේ රූපය ගත්තොත් එහෙනම් පුංචි කාල රූපයක් තියෙනවා ඒක නිරුද්ධ වුණා අවුරුදු 5 වෙනකොට 10 වෙනකොට වෙනකොට ඒක නිරුද්ධ වෙනවා 15 වෙනකොට අර 5 10 දිම රූප නිරුද්ධ වෙනවා මේ විදිහට තමන්ගේ වයස් සීමාව දක්වා ඒ නිරුද්ධ වී ගිය ආකාරය දකින්න නුවණින් දකින්න ඉතින් මම දැන් ඉන්නේ අවුරුදු 50ක වයසේ නම් අවුරුදු 5 ළමයෙකු ඉතිබේ තමන්ගේ ශරීරයේ ලෙස සිටින් බලන්න. ඒක අබමාර වෙන ඔක දෙයක්වත් දැන් ගේනවද සම්පූර්ණයෙන්ම නේලා ගිහිලා නෙවෙයි. දැන් මේ தත්ත්වෙම මේ රූපේම තව ඉදිරියට යනවා නම් අවුරුදු 60 70 80 90 කියලා එදාට මේ දැන් තියෙන රූපයක් නැහැ නිරුද්ධ වෙලා නැහැ ඒවා නොනින් විමසා දකින්න ඒ වගේම වේදනාව දෙස බලන්න මොන වේදනාවකද ඉතුරු වෙලා තියෙන්නේ සුඛ සැප වේදනාවක් ඉඳලා දුක් වේදනාවක් ඉඳලා මදහත් වේදනාවක් වෙනලා සෑම වේදනාවක්ම නිරුද්ධ වෙලා යන නීලයන් එකක්වත් හිත වෙලා නැහැ. තමන්ගේ ජීවිතය අපස්සට හැදලා ටිකක් බලන්න. කොයිතරම්නම් වේදනාවක් ඇති වුණාද මොනවද අද ඉතිරිලා තියෙන ඔක්කොම නීලා නීලා නේද සංඥා සංඛාර විඥාන ගැන දෙදෙනෙම සිහිපත් කරලා බලන්න මේ සෑම දෙයක්ම ඇති වුණා පැවතුණා නිරුද්ධ වී නැති ගියා. මේ මෙන්න මේක අවබෝධ කරගෙන එතකොට පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ වීම පංචස්කන්ධ ධර්මයන් ඇති කර දීමට හේතුපාදක වන ඒ හේතු පස්සේ ධර්මයන් නිරුද්ධ වී යාම දෙකම දක්වනවා. දැකලා භාවනා කරන විට අනිත්‍යතාවයේ බලබලා ඉන්නවා අනිත්‍යතාවයේ බලබලා ඉන්නකොට අනිත්‍ය නිරෝධය කියන එක දකිනවා. කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහ ඇති වෙන විට ඇති වෙන එක දකිනවා නැති වෙන විට නැති වෙන බව දකිනවා. මේ ඇතිවීම නැතිවීම බල බලා සිටිනකොට Tamanට ටික වෙලාවක් යනකොට සමාධි ප්‍රඥා දිනු වෙනවා නම් තේරෙනවා අර කලින් කලින් ඇතිවෙච්ච නාම රූප ධර්ම පසුවට පසුවට එනකොට සම්පූර්ණයෙන්ම නිවිලි යනවා ඒක කිසියක් ඉතුරු වෙන්නේ නැතුව නිවිලා අන්න ඒකම බල බලා ඉන්න නිරෝධ සංඥාව බල බලා ඉන්න. එහෙම වඩ කටයුතු කිරීමෙන් ඒකාන්ත වශයෙන්ම නිවන සිටපත් කරගන්න පුළුවන් නිරෝධය තුළින් තමයි නිවන අත්දකින්නේ. එතකොට භාවනා කරන ඉස්සෙල්ලා තමන් පොඩපොටි කරනකොට අර මරණ සංඥාව, අසුභ සංඥාව, ආහාරයේ පටික්කුල සංඥාව වෙන දේවල් කරන්න ටිකක් හරි. ඊට පස්සේ සබ්බ ලෝකයේ අනිබිද සංඥාව ඇති කරගෙන මේ සියලුම දේවල් සිතින් අයින් කරනවා කියලා අයින් කරනවා. මේවා ඒ අඩුපාඩු තියාගෙන බහනා කරපුවාම හරියන්නේ නැහැ මේවා කළ යුතුයි. ඒ වගේම පහන සංඥාට විශේෂ අවධානයක් යොමු කරලා මේ ඔක්කොම මම අයින් කරන පහණය කළ යුතු දේවල් කියලා පහණය කළ යුතුයි. ඒ වගේම විරාගය නොයල්ම ඇති කරගතින මේ කිසිවක් කෙනෙක්ගේ අබ්බම ශ්‍රේණෝකත් ඇලීමක් බැඳීමක් ලබා ගන්න මේවා ඒ සම්පූර්ණයෙන්ම නොඇලී සිටිය ඒක අදහසක් ඇති කරගන්න. ඊට පස්සේ මේ ඔක්කොම නිරුද්ධ වීදී ආකාරයේ කලින්ම අවබෝධ කරගන්න ධනින් තමන් සම්මස්නය කළ අවබෝධ කරගෙන සිටිනවා නම් භාවනාව තුළින් තරමක් දුරට භාවනා කරන ඉස්සෙල්ලා අවබෝධ කරගන්න මේ ඔක්කොම ධම්ම නිරුද්ධ වෙලා යනවා මේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ මම වගේ කියලා ගන්නට මේ මොනවද අභ්‍යන්න තියෙන්නේ හරයක් සාරයක් කියලා ගන්න තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගෙන පුරුදු භාවනා කරන්න පුරුදු වෙනවා. එහෙම කරනකොට ඉක්මනට ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙයි. යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒ අනුපාඩුකම් සකසා ගන්නත් පුළුවන් වේ. එතකොට මේ දක්වා කිව්වේ මේ දස් සංඥාව දසම් දසේමා විකේ සංඥා භාෂා බහුලී කතා මහත්ඵලාවන්ති මහානිසංසා අමතෝ ගදා අමතෝ අමතපරියෝසානාති මේ අර ඉස්සෙල්ලා අපි මේවා කියනකොට කොයිතරම් අපහසුයෙන් අපිට කියන්න හැකියාව ලැබුණේ කියලා කල්පනා කරන නොදැන නෙවෙයි අමතක වෙලා නෙවෙයි කියන්නත් හැකියාවක් නැහැ මම නොනිසා මගේ නොනිසා එතකොට මේ සංඥා 10 භාවිතා කිරීම තුළින් බහුලීකරණය කිරීම තුළින් නිවන අවබෝධ කරගන්නට පුළුවන් කියන එකයි මේ අදහස් කරන්නේ. එයින් පළවෙනියෙන් කිව්වේ ආහාරයේ ප්‍රතිකූල සංඥාව, මරණ ප්‍රතිභාවනාව, ඒ වගේම අසුබ සංඥාව කියන කොටස් තුන. ඒකයි පළමුවෙන්ම කිව්වේ. අසුබේ අවශ්‍යයි මොකද තමන්ගේ ශරීරය හෝ බාහිර ශරීරය කෙරෙහි තියෙන ඇලීම බැඳීම රාගය ආදී අඩු කර ගැනීම සඳහා. මරණයේ අවශ්‍ය මරණානුස්සති භාවනාව අවශ්‍යයි. මොකද තමාගේ ශරීරයේ මේ තමාගේ ශරීරයේ කෙරෙහිෝ බාහිරායගේ ශරීර නැත්නම් තමා සතු දේවල් පිළිබඳව යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් මේ අනවශ්‍ය ආකාර බැඳීම නැති කර ගැනීමට මරණානුස්සති භාවනාව අත්‍යවශ්‍ය වන්නේ. ඒ වගේම ආහාරයේ පරිපූර්ණ මානසිකාර භාවනාව අවශ්‍ය වෙනවා මොකටද තමන්ට පුළුවන්කම තිබෙනවා මේ ආහාර කෙරේ තියෙන යම් කිසි සසතුෂ්ණාවක් බැඳීමක් තියෙනවා නම් ආහාර උපදීගෙන යම් කිසි ආශාවක් තියෙනවා නම් ඒ ඔක්කොම දුරු කරගන්න මේ එක එක සංඥාවක් වැඩි වීමෙන් උනත් මේ 10න් කවර එකක් වැඩි වීමෙන් නිසි පරිදි වැඩි වීමෙන් උනත් නිවන් ලබන්නට පුළුවන් ඊළඟට සබ්බ ලෝකයේ අනුබිරත සංඥා ඒ ලෝකේ උපය උපාදාන චේතස අධිඨාන විනේසානුස්සය කියන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න මොකද්ද උපය උපාදාන අධිස්ථාන අභිනිවේෂ අංශය කියන්නේ මේවා හරි මේ මේ කරුණු හතර කෙරෙහි ධම්පිසි සමාජයේ සිට තුළ බැඳීමක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නැති කරගන්න බලන්න ඒක නැති කරගන්නට අපහසු නම් ඒ ගැන විශේෂ අවධානයක් යොමු නොකළත් Taman තේරුම් ගන්න මේ සංසාරයේ හැදී සිටීම මහා දුකක් මේ ඔක්කොම බාහිර ලෝකයේ Tamanගේ ලෝක පංචස්කන්ධ ලෝකයේ ඔක්කොම දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේවා කෙරේ කිසිම ආකාරයෙන් මං අභිරතියක් ලබා ගත යුතු නැහැ මොකද මේවා දුකක්ම වශයෙන් තේරෙන නිසා තමන් දහන වශයෙන් රූපේ ගත්තොත් මේක කුලීතනම් දුක් ලබා දුන්නාද තමන්ගේ රූපය ඒ වගේම මේක Tamanට ඕන විදිහට පවතින්නේ නැත්නම් කොයි විදිහටද මේක තුල තියෙන කොයි තරම්නම් අසුබ කොටස්ද මේවා කෙරෙහි මොන මම මගේ කියලා හැඟීමක්ද ඇලීමක්ද බැඳීමක්ද මේවා සම්පූර්ණයෙන්ම අයින් කරනවා මේක කෙරෙහි කිසිම අපිට අපිය තියාගන්නට සුදුසු නැහැ කියලා ඒක නැති කරන්න වේදනාව ගත්තත් වේදනාව කෙරෙහි තියෙන අභිරතිය සම්පූර්ණයෙන් නැති කරන සුඛ වේදනාවට යම්තාක් ඇලීමක් බැඳීමක් කැමැත්තක් ඒක නිදීමට අපිට අපිය තියනවා නම් මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදයනේ මේ තුලින් කොයි සිහි කරන සංසාරී දුක මම අත්දැකද ඒක නිසා මේක සම්පූර්ණයෙන් අයින් කරන්නට ඕනේ කියලා. නැත්තම් දුක් වේදනාවේ ගැටීමක් තියෙනවා. මේ ගැටීම නිසා සංසාරේ කොයිතරම් සතර පාර දුක්වල අපි දුක් විඳලා තියෙනවා සතර පාර කොච්චර දුක් විඳලා තියෙනවද? මේ දුක් සමුදයක් වූ ගැටීම සම්පූර්ණයෙන් නැති කරනවා දුක් වේදනාවේ කියන ගැටීමට ගැටෙනවට වඩා දුක් වේදනාව විශ්ලේෂණයේ තියෙන ආනිසංසය ගැන සිතන්න. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් නිෂ්පරිදි දුක්ඛ දුක්ඛ සංදේ සත්‍යයක් වශයෙන් දක්නා කෙනෙකුට ඔය හැම දෙයක් එහෙම තියෙන බැඳීම අර අභිරතිය කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරගන්නත් පුළුවන් අනපිරතිය ඇති කරගන්නත් පුළුවන් එතකොට ඊළඟට කිව්වේ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා කියන මේවා පිළිබඳව කලින් නුවණින් විමස විමසා විමස විමසා අවබෝධ ඇති කරගෙන භාවනා කරන විට මේවා අනිත්‍යට යන ආකාරය අනිත්‍ය නිරුද්ධ වී යන ආකාරය ඒක නිසාම මේවා මම මගේ කියලා ගන්නට කිසි දෙයක් ඉතිරි නොවන ධර්ම නේද කියන බව පැහැදිලිව තේරෙනවා පහන සංඥා විලාග සංඥා නිරෝධ සංඥා ඊළඟට කියේ පහාණය කරනවා කාමිතක් ව්‍යාපාද වියාම දේශාදී විතරක අකුසල විතරක සියල්ලම පහාණය කරනවා ඊට අමතරව තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්ම අබම කුයි එක තප්පරයකට ස්නේහකට නොපැවති කියන අදහස ඇති වෙන්නේ නැත්තම් මේ ලෝකෙ කොතන ඉපදුනත් වැඩක් නැහැ. මේවා සම්පූර්ණයෙන්ම නැත්තට නැති යනවා. ඒකමයි හොඳයි කියන අදහස ඇති වෙන තෙක්ම මේවා සම්පූර්ණයේ තියෙන ඇලීම අයින් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? එතකොට තමයි පහන් සංඥා සම්පූර්ණ වෙන්නේ. ඒක සම්පූර්ණ කරන කාලයක් ගත වෙයි. එමේසා භාවනා කරන ප්‍රතිමෙන් අර කාම ව්‍යාපාද වෙනසාවෙන් විතරක සම්පූර්ණයෙන් අයින් කරගන්න. යගාගේ නොවැළී මේ වගේ ඇලියදී බැඳී සිටීම ඒකාන්ත වශයෙන්ම දුකකටම පත්වන දේවල් මේ ඇලීම බැඳීම කියන එක ඉතාම සුළු දෙයක් මේක අත්හැරීම තුළින් ලැබෙන නිවන කියන එක මිල කරන්නට බැරි සීමා කරන්න බැරි සාමෝෂක් දෙයක් කියන අදහසේ පිහිටලා ඒ ඇලීම බැඳීම අයින් කරගන්න. ඊට පස්සේ නිරෝධය ගැන අවබෝධයක් ඇති කරන භාවනා කරන විට අනිත්‍ය නිරෝධයට යන හැටි ගන්න එක දැක දැක සිටින. එහෙම දකිනකොට පංචස්කන්ධ ධර්මයන්ම නිරුද්ධ වී යන ආකාරය සම සමහරෙන් දකින්නත් පුළුවන් වේවි. එහෙම දැක්කොත් එහෙම රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සිතට නොපිනියා. එහෙම රූපස්කන්ධයේ තියෙන නොපෙනී යන්නේකට අපි කියන්නේ ශූන්‍යතාවයක් කියලා. ඒ ශූන්‍යතාවයේ තියෙනවා සිනුම් වේදනාවක්, සිනුම් දැනීමක් තියෙනවා. ඒ වගේම මේ ශූන්‍යතාවයේම සංඥාවක් බවට පත් වෙනවා. ඒකමයි සංඥාව එතනම තියෙනවා ඒ වේදනා ශූන්‍යතාවය අත්දැකෙන තුන අවස්ථාවේදී සිනුම් වේදනාවක්, සුඛ වේදනාවක්. ඒකෙන් තියෙන දැනීමක්. ඒක නිසා එතන තියෙන සියුම් දැනීම දෙස අවධානය යොමු කරලා බලන්න මේ දැනීමක් මෙතන තියෙනවා. මෙතන සියුම් වේදනාවක් තියෙනවා. මෙතන මේ සංඥාවක් තියෙනවා. සංඥාව Tamanට තේරෙන්නේ ඒක පවතින එකම සංඥාවක්. එතකොට මෙතන මේ ස්කන්ධ ධර්ම ඔක්කොම මම හෝ මගේ ධර්ම නෙවෙයි මේවා නිත්‍ය ධර්ම නෙවෙයි මේවා අනිත්‍යයි කියන අවබෝධයේ ඇති කරගෙන මේ කියන සංඥාව වෙන දෙයක් එහි තියෙන විඥානයේ තවත් දෙයක් ඒ වගේ තියෙන වේදනාව තවත් දෙයක් කියලා ඒ ධර්මතා තුන හරියට නුවණින් දැක ඈත් කරන්න බලන්න. මේ ඈත් කළොත් එන්නේ ඊට වඩා ගැඹුරු හිස් භාවයකටපත් වේවි. ඒ හිස් භාවය පවා අනිත්‍යයි මම හෝ මගේ ධර්මයක් නෙවෙයි නැති වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසි දෙයක් නැහැ ඒකත් සංස්කාරයක් වෙන නිසාම ඒ නිසා මේකත් සංස්කාරයක් ඒකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියන අවබෝධය හරියට ඇති වුණොත් එහෙම ශීලෝම ධර්ම නිහිගේ නිවනට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා අපි ඔය කියේ ශූන්‍යතාවයේ ස්මායා හැටි තවත් ක්‍රමයක් මේ කිසිල තව වෙනස් ක්‍රම මේකට කියලා දෙන්නේ මේ විදිහට පිළිපැදීම තුළින් මේ ඇයට නිවන සම්පූර්ණ වාසනාවක් ලැබෙනවා වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් නිම කරනවා මේ අනුව පිළිපැදීම තුළින් මේ අධිවනේ සැලසීමටම වාසනාව ශක්තිය උදා වේවා දෙවියන්ට අපි පින් දෙන ආකාශත්හදගෙන පාදයෙන් ආකාශත්හදගෙන මඨා දේවානාගාමයි විකාවෙන් සම්මන් මොදිකාචනන් ලක්කන් සාසනන ආකාශත්හදගෙන මඨා දේවානාගාමයි විකාව පුඤ්ඤන්තං අනුමෝදිතාචනන් ලක්කන් දේශනන ආකාශත්හදගෙන මඨා දේවානාගාමයි විකාව පුඤ්ඤන්තං අනුමෝදිතාචනන් ලක්කන් තුන් පරන්ති ප්‍රාර්ථනා කන්නේ ඉදම්මා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකල සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සම්බුද්ධා කම්සිතු මේ කෙල සියලුම කතාව සත්‍යයෙන් මේ කතියෙන් සංසීමටම වාසනාව සත්‍ය උදා වේවා එක වචනයක් කියන්නම් දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී ඒකට පීඩා කරන්නට කියලා මාර්යා ඉල්ල කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කිසිම දෙයක් සුපත කිසිම දෙයක් මේ ලෝකෙ කිසි කෙනෙක් නැහැ ඒක නිසා විවිධ දේවල් කරනවා. එක්කෝ දෙවියෙක් වගේ නා නැත්නම් මොකෙක් හරි ඒ වගේ ඇවිල්ලා අර අවධානය හදනවා. ඉතින් අපට එහෙම කරන්න එහෙම අපේ ඇන්වල් වලට ඇතුල් වෙන්න දෙහැකි ගමක් නැහැකි ගමක් කාටවත් නෑ. මුල් මුදලම උදන් වෙනකන් මාර්ගය ඇති වුණා කියලා ඔය නාද පද්දිමේ සූත්‍රයේ තියෙන මේ කර්ම ටිකක් තේරුම් ගන්න. එදත් මාර්ගය මේ විදිහට අපිට පිළිහෙත් දීලා කළා. අදත් කරනවා මතුවටත් නිවන් යන මාර්ගය කියලා දෙනවා නම් නිවන් මඟ හරියට කියලා දෙන කෙනෙක් සිටිනවා. නම් නිවනටපත් වීමට උත්සාහ ගන්න ඒ වගේම ඇත්ත වශයෙන්ම නිවන් යන්නට පුළුවන් කෙනෙකුනවා නම් එවැනි අයට මාර්ග උදුරු ගැනීම ස්වභාවිකයි. එතකොට ඒ වගේ විශේෂයෙන් දැටෙන්නට පුළුවන් මාර්ගය කියන්නේ පංචස්කන්ධ ධර්ම, සමා කියන්නේ පංචස්කන්ධ ධර්ම. මේවා ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, අනිත්‍යයි, අනිත්‍ය නිසා මේ දෙවියන් ඒ විදිහට නුවණින් සම්මස්නය කරන දේශනා කරන විට ඒ විදිහට සම්මස්නය කරන්නට බැරි නිසා තමයි ඒ ආයත දිගින් දිගට ඒ කටයුතු කටයුතු කරන්නට පුළුවන් වන්නේ භාවනා කරන එක සම්මර්ෂණය කරන පුදුවන් මේ ආකාරය. ඇත්තෙන්ම මායා කියලා කියන්නේ පංචස්කන්ධ ධර්ම කියන්නේ. ඇත්තෙන්ම මායේ කියලා උදුරු කර උදුරු පීඩා කරන විට තමන්ගේ සිත තුළ ඒ ගැන හැඟීමක් ඇති නම් මේ කෙනෙක් වෙන්න ඕනේ කියලා ඒ වෙලාවේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයි පහළවන්නේ. මාද ඉන්නවා ඒ ඇවිල්ලා වෝදුරු කරනකොට තමන්ගේම පංචස්කන්ධ ධර්මය ඇතිවන්නේ නැහැ. ඒක හොඳට අවබෝධ කරගන්න. භූතේ ලෝකයේ අමනුෂ්‍යයෝ ඉන්නවා පීඩා කරනවා ඒ වෙලාවේ තමන්ගේම පංචස්කන්ධ ධර්මය ඇතිවන්නේ. ඉතින් තමන්ගේම පංචස්කන්ධ ධර්මය ඇතිව තියෙන ඇති නැති යාම මෙතන තියෙනවා කියන එක අවබෝධ කරගෙන ඒ ඇති වෙන ඇති වෙන වෝදුරු එතනම එතන ගැනීම ඔය විදිහට අනිත්‍ය අනාත්ම ලක්ෂණයට යොමු කර කර යොමු කර යන්නේ. සමහර විට මානවෝදුරු මේ අයගේ භාවනාව දියුණු කරගන්නට නොහැකි එක දෙයක් වන්නට පුළුවන්. මානව මානවෝදුරු නිසා භාවනාව දියුණු කරගන්නට නොහැකිව තිබෙන්නට පුළුවන්. ඒක නිසා මේ අවසාන වශයෙන් මේ උපදේශයේදී එවැනි වදුරක් වුණත් මැඩ ගන්නට ඒ විදිහට පුළුවන් කියන කරුණ. හොඳයි එහෙනම් නිවාසයම අත්පත් වේවා කියලා මේ දේශනාව නිමතයි.